මේවා පිළිබඳ සියල්ල ඒවා සියල්ල ගැන අවබෝධයෙන් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ඒ සියල්ල පිළිබඳ අවබෝධ කරගන්න ලේසිත් නෑ, අපසුත් නෑ, හැකියාවකුත් නෑ, අවශ්‍යතාවයකුත් නෑ. සියල්ල කියන්නේ සමන් කරන අන්න එතන ඒ අර්ථවත්. දහම සියල්ලේ අර්ථ දක්වන්නේ Taman. සියල්ල කියන්නේ Taman. මක්නිසාද ලෝකයේ ඇදෙන්නේ Tamanගෙන් මත නිසා. ලෝකේ ඔබ හැදුනා නෙවෙයි ඔබේ ලෝකයේ හැදෙනවා. ලෝකයේ විසින් ඔබ නිර්මාණය කළා නොවේ ඔබ විසින් ඔබේ ලෝකයේ නිර්මාණය කරන්න පුළුවන්. මේ දෙක වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. හැම දෙනා හැම ආගම හැම විද්‍යාවක් අදහන්නේ පිළිගන්නේ ලෝකයේ විසින් මිනිස්යා ලැබුවා. ලෝකයේ දෙවියන් මහන්සිය කරන්න පුළුවන්, ප්‍රඥාවන්ට පුළුවන් උනැදිලා සබාධම වෙන්නත් පුළුවන්. මේ සබාධම විදිහින් හෝ දෙවි කෙනෙකුටින් හෝ තමන්ව නිර්මාණය කළා කියන අදහස විද්‍යාව විදිහින් පිළිගන්නවා ආගම් විදිහින් අනිත් විද්‍යාව කියන්නේ කවුරුත් ආගම මේ කාලේ කියන්නේ ප්‍රවාදම නම් කියන්නේ හැදී ආගමක් ඕනේ ආගම මොකද? ඒක ආගම හැදුනේ ඒ අදහස් පිළිගන්නේ නැහැ. මේ කවුරු හරි නිර්මාතෘවරේ වෙන කෙනෙක් තමයි තමන්ම හැදුවේ. ධර්මහරි කවුරු හරි. ඉතින් අන්තිමට බලුවාම මේ දෙපිරිසම දෙපැත්තෙන් ඉතින් කියන්නේ එකම දෙයක්. හැබැයි ඇත්ත ওই දෙකම නෙමෙයි. ওই දෙකම ඇත්ත වුණොත් එහෙම අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. තමන්ව හැදුවේ වෙන කෙනෙක් නම් හෝ වෙන යාන්ත්‍රණයක් නම් වෙන තාක්ෂණයක් විසින් සබඳු ලැබූ නිර්මාණයක් නම් මම කියන්නේ මම මා කුමක් කරන්නේ මා නිකම්ම ක්‍රියේ පුද්ගලේ නිකම්ම රෝබෝවක් නිකම්ම රූපණයක් විතරයි ඒ නිර්මාතෘන් විසින් නටවනු ලබන සබාධම විසින් නටවනු ලබන ක්‍රියාත්මක කරන රූපණයක් විතරයි. නෑ ඒ නෙවෙයි අනිත් කෙලවරේ සිට බුදුදහම කියනවා කවුරුවත් නෙවෙයි ඔබව මැරුවේ. ඕ මේ ලෝකයේ නෙවෙයි ඔබව මැරුවේ. පුද්ගලයා විසින් ලෝකයේ මවනවා. දැන් ඒ එක්තරා විදිහකට විප්ලවීය අදහසක් එක්තරා විදිහකට සම්මත සම්ප්‍රදායනුකූල සහ ගතානුගතික පිළිගැනී විශ්වාසයන් මත දර්ශන අභිබවා යන ඒවට අභියෝග කරන කියමනක්. අර මුල් කියමන නිකන් බැලුවහම ඇත්ත වගේ. කවුරු හරි අපිව හිතුවා. ලෝකේ අපිව හිතුවා. සබාධම අපිව මෙවුවා. ඒ කතාව ටිකක් ඇත්ත වගේ. තරජිකක් ගැලපෙනවා වගේ. විශ්වාස කරන්නත් පුළුවන් වගේ. හැබැයි බුදුදහම කියන අදහස එහෙම තරජයකට අනුව වෙන්නේ නැහැ වගේ. තර්කයක් හදාගන්නත් තමයි අපිට ලෝකයේ විතරම එකෙන් කියලා මොකද කියන්නේ එක එක්කෙනා වෙන වෙනම රෝග හැදුවද එකතු වෙලා රෝගය හැදුවද? ඒ ප්‍රශ්නය. ඉතින් මේ සියල්ල හැදුවේ පුද්ගලයා. ලෝකයේ හැදුවේ පුද්ගලයා. මේ දෙකම එකම අර්ථයෙන් බුදුදහම පාවිච්චි කරන්නේ. බුදුදහම සමානාර්ථයෙන් පාවිච්චි කරන යෙදු කිහිපයක් තිබෙනවා. එකක් තමයි පුද්ගලයා. සත්වයා පුද්ගලයා. දෙක ලෝකය. පුද්ගලයා කියන්නේ ලෝකය කියන්නේ එකම දේ. දෙකකට නෙමෙයි. තුනේ කාරණේ සියල්ල. සියල්ල කියන්නේ ලෝකයට ලෝකේ කියන්නේ පුද්ගලයාට මේ වචන තුලම මේ යෙදුම් තුලම සමානාර්ථයෙන් පාවිච්චි කරන වෙනසක් නෑ සමනුයි ලෝකයයි කියන්නේ දෙකක් නෙමෙයි. ලෝකයයි තමන් කියන්නේ දෙකක් නෙමෙයි. මේ ලෝකය කියන්නේ අපේ ඔළුව ඇතුලේ තියෙන දෙයකට නිසා අපේ පරිපාලන කොහේ හරි ඈත තියෙන දෙයකට නෙමෙයි දේශාන්ත අක්ෂාංශෝලින් අනිත් පුළුවන්. ලෝකේ හදාගන්නේ අපි. ලෝකේ නිර්මාණය කරන්නේ පුද්ගලයා. ඒ නිර්මාණය කරන ලෝකය ලක්ෂණ වෙන්නත් පුළුවන් අවලක්ෂණ වෙන්නත් පුළුවන් ඒ නිර්මාණය කරන ලෝකේ කළු වෙන්නත් පිළිවන් සුදු වෙන්නත් පිළිවන් ඒ නිර්මාණය කරන ලෝකය සුවදායි දුක්ඛදායි යැයි ඒ නිසා ලෝකේ දුකක්ද ලෝකේ සැපක්ද මේ ප්‍රශ්නය ඇහුවොත් කීප දෙනෙකුගෙන් ඒ දෙන පිළිතුරු හැම එකක්ම ඇත්ත වෙන්න කිව්වා. එතන විභාගයකට මේ ප්‍රශ්නය ඇහුවොත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍ර බලනකොට නිවැරදි පිළිතුරු ගණනාවක් තියෙන්න පුළුවන්. ලෝකයේ රසවත්ද නීරසද ලෝකය සැහැල්ලුද බරද අපායක්ද දිව්‍ය ලෝකයක්ද කළුද සුදුද හැම දිනාටම ගැළපෙන කවදටත් ගැළපෙන සර්ව සාධාරණ සර්ව විරාපි ඕනෑම තැනකට ගැළපෙන ඕනෑම කාලයකට ගැළපෙන පොදු ඒ කායන පිළිතුරක් මේ ප්‍රශ්නේට නැහැ. මත්නිසාන්ද එහෙම ලෝකයක් නැහැ. ලෝකේ කියලා එහෙම කියන්න දෙයක් නැහැ. ඇත්තේ පුද්ගලයා ලබන අත්දැකීම් විතරයි. ඉතින් අපි අත්දැකීම් අත්දැකීනවා බොහොම ලස්සන දේවල්. හරිම ලස්සනයි, හරිම සුන්දරයි, හරිම රසවත් අනේ වෙලාවට ලෝකයේ ලක්ෂණයි ලෝකයේ සුන්දරයි ලෝකයේ රසවත් ඒ අත්දැකීම ඒ ඒ අවස්ථාවෙම තවත් කෙනෙකුට දකින්නවා බොහොම දුක නීරස බව අවලස්සන දෙයක් එකම දෙයක් සිදුවන එතකොට ඒ දැනස්ථාන ලෝකයේ එකක් ලෝකේ අවලම්බන දෙයක්, ඊරස දෙයක්, ලස්සන දෙයක්. දෙදෙනෙකුට එකම ලෝකේ කවදාවත් අත්දකින්න බැරෙන්නේ නැහැ. එකම ගෙදර හිටිය, එකම ආයතනයේ හිටිය, එක් කුසේ ඉපදුණා, එක් කුසකින් බිහි වුණා. හවුල් ගිනුම් හදාගෙන හිටිය, හවුල් ව්‍යාපාර කළා. පුද්ගලයන් දෙදෙනෙකු අත්දකින්නේ ලෝක දෙකක්. කවදාවත් සමාන ලෝකයක් දෙදෙනෙකුට අත්දකින්න බෑ. ඒ නිසා දෙදෙනෙක් යමක් ගැන කතා කරනකොට ඒ කතා කරන්නේ එකක් ගැන නෙවෙයි දෙකක් ගැන. තුන් දෙනෙක් කතා කරනවා නම් තේන ගහක් ගැන ඒ තුන් දෙනා දකින්නේ ගස් තුනක්. හතර දෙනෙක් දකින්නේ ගස් හතර. හැබැයි හතර දෙනාම ඉතල අප කතා කරන්නේ එකම ගහක් ගැන නෑ. මා සිටින තැන, මා සිටින තැන වෙනස්. ඒතර මට තේන විදිහ වෙනස්. මට ටිකක් එනයි ඉන්න කෙනා ඉන්න වෙන තැනට තේන්නේ වෙනස් විදිහකට වෙනස් කෝණයකින් එකම දේ එතකොට මේ එකම දේ නෙමෙයි අප දකින්නේ කවදාවත් එකම දෙයක් දෙදෙනෙකුට බලන්න බැහැ තමගේ අතීතේ වෙනස් අතීත අධ්‍යක්ෂීන් වෙනස් පරණ නියුම් වෙනස් පොදු වෙනස් ඒතර මේ සියල්ල භාවිතා කරමින් තමයි අපි ඇත්තකින් කරන්නේ යමක්, හන්දකින් අහන්නේ යමක්, දිවෙන් රස විඳින්නේ යමක්. අතීත අත්‍යකී නැත්තම් අරණ මිනුම් නැත්තම් මොකක්වත් කියන්න බැරි වෙනවා. ලස්සනයි කියන්නත් බෑ, කැතයි කියන්නත් බෑ, රහයි කියන්නත් බෑ, නිරසයි කියන්නත් බෑ. සාපේක්ෂවයි කතා කරන්නේ. ඒකක් රහද සීනියක්ද දෙවිතක් හදලා හතරක් දෙනෙකුට දීලා ඔය ප්‍රශ්නේ ඇහුවොත් අවංකවම උත්තර දුන්නොත් ඉතහාදන්ත නෙමෙයි බොරුවට අගය කරන්න නෙමෙයි ඇත්තටම Tamanට දැනුණු දේ එක්කෙනා විරුද්ධව සහ විචෝ ප්‍රකාශ කළොත් කවදාවත් එකක් අහන්න ලැබෙන්නේ නැහැ කෙනෙකුට රස්නේ වැඩි තව කෙනෙකුට නිවිලා වැඩි කෙනෙකුට කාට වැඩි කාට අඩුයි ඊ වැඩි ඊ අඩුයි දීවි ඇති තව කෙනෙකුට තව කෙනෙකුට කමට ඇති ඊළඟ කෙනාට රත්නේ ඇති ප්‍රමාණවත් ඒ තමයි මේ එකම දෙයක නෙමෙයි බොන්නේ හතර දෙනා දහතු කෙනා හිතන කොහොමද මේ එකම දෙයක මෙහෙම වෙන්නේ නැහැ එකම දෙයක නෙමෙයි බොන්නේ මේ හතර දෙනා බොන්නේ දෙය හතරක් ඒ නිසායි එක්කෙනෙක් පොන්නේ තීනි වැඩි දේ කෝපයක්, තව කෙනෙක් තීනි අඩු දේ කෝපයක්, එක්කෙනෙක් කහට වැඩි කෝපයක්. මේ එකම දේ කවුරුන්ට බෑ දෙදෙනෙකුට. අපදාවත් වෙන්න බෑ. ඒ නිසා සර්ව සාධාරණ සමාජයක් අපි බාහිර වශයෙන් කොහොම හදන්න හැදුවත් සියල්ල සමාන කර ඒ වෙන්නේ නැහැ. මත් නිසා මනස විසින් සියල්ල විසම කරනවා. පරණ අත්දැකීම් විදිහින් සියල්ල විවිධ කරනවා. විවිධත්වයේ ඉන්නේ ඔළුව ඇතුලේ නිසා බාහිර ලෝකයේ නොයි ජෛව විවිධත්වය ගැන කතා කරනවා. ඇත්තම විවිධත්වයේ තියෙන ඔළුව ඔළුව ඇතුලේ විවිධත්වයේ කියන කල් විසමත්වයේ කියන කල් ඒ විවිධ වූ ලෝකයක් විසම වූ ලෝකයක්. ඒතර ලෝකයේ විසමද විවිධද කියන එක බලන්න ප්‍රශ්නයක් නෙමෙයි. හිතන විදිහ පිළිදද හිතන විදිහ විදි විසමද අනේ ඒ ආකාරයට තමයි විවිධත්වයයි විසමත්වයයි මතුවේ ඉතින් මේ ලෝකේ කියන්නේ පරණ අත්දැකීම් ගොඩාක් ගෙනෙමි මේ අලුතෙන් කුංචි ටිකක් ඒකට එකතු කරාම ඔන්න අත්දැකීමක් වෙනවා වාස්තවයක් ඒකත් කරොත් වෙන්නේ නැහැ මේ මේ වෙලාවේ ඉවට අපි පොඩ්ඩක් දෙනවා තේටි. හැබැයි ඒ ජීවිත ගැන අපිට කතා කරන්න බෑ. ඊයේ දීපු දෙයක, පෙරේද දීපු දෙයක, කුංචිකාරය අමහදල දීපු දෙයක මේ සියල්ලත් අර අපේ තේනවා දිවාගට. මේනවා පොළවේ මනසේ මතකේ සංඥාවලින්. එතකොට ඒ ඒ දෙය දීපු දෙය 1000ක් ලක්ෂයක් කෝපක් බැරලයක් විතර අභ්‍යන්තරයේ තියෙනවා. ඒතර මේ දැන් එළියෙන් ගන්න පුදුංචි දෙයන්ද විතර දෙයක්. ඒතර එදා එදා තුර යම්තා පානය කළාද ඒ ඒ ගංගාවට තමයි ඒ කන්දේට තමයි ඒ සංඥා කන්දේට තමයි මේ වර්තමාන රූපස්කන්ධය එකතු කරගන්නේ. රූපස්කන්ධය කිව්වේ මේ වෙලාවේ මොන තේ ඒතර මේ වෙලාවේ කොපමණ රහටේ එකක් ඇදුවත් අර අතීතය දීරසනම් වැඩිපුර තියෙන අතීතයේ දීරසනම් ඒ අතීත අනාදිමත් වූ අතීත දීරසක් මේ වර්තමාන පුංචි රසකින් රසවත් වෙන්නේ නැහැ මේ කාර්යයේ තේරුම් ගන්න. පහ කෑමක් කොපමණ රසකාරක ධම දන්න සියලුම ශිල්ප ක්‍රම පාවිච්චි කරමින් කෙනෙකු පිට දුන්නත් Tamanට තමන්ගේ අතීතයේ දීරසන ඒ අතීත දීරසින් Tamanගේ දිව වැහිලා නම් තියෙන්නේ ඒ අතීතයේ යම්තා අනුභව කළේ සියලු නීරස වලින් ආවරණය කර තිබෙන දිවට ස්පර්ශ වෙන්නේ වර්තමාන ආහාරයේ රසය. මිහිර ස්පර්ශ වෙන්නේ වර්තමාන ආහාරයේ මිහිරට බෑ රසයට බෑ අර අතීත කන්දේ දිවිදිට ගිහිල්ලා දිව මුල ගෙනේ. ඒ තාම අපහසු කාර්යයක්. ඉතින් එහෙම කෙනෙකුව රසවත් ආහාරයක් දීලා දෙයෙන් සතුටු කරන්න බෑ. අසතුටින් ඉරුණු බොරුවක්. සතුටු කරන්න දෙයක් නෑ. අසතුටෙන් පිරුණු ඔළුවක් මනසක් මොන දේ පෙන්නලා ලක්ෂණ රූප සතුටු වෙන්නේ. ඒ සතුට රැඳෙන්නේ නෑ. මොකද මේ රසවත් කරන්න තියෙන්නේ පුංචි නිරස දෙයක් නෙවෙයි. මහා නිරසක්, මහා අවලස්සනක්, මහා කළු පැල්ලමක් පුංචි සුදු පාට තීන්ත තී බිඳුවකින් මකල ගන්නට බෑ. එතකොට දැන් අපි එකතු කරමින් එකතු කරමින් සංඥා ස්කන්ධයේ විදිහට මේ සංඥා ස්කන්ධයේ විදිහට අපි එකතු කරන්නේ නැහැ. හැබැයි මේ එකතු කර ගැනීමට තමයි කියන්නේ සංඥා ස්කන්ධය කියා. මේ නමක් විතරයි සංඥා ස්කන්ධය කියන්නේ දෙයකට නෙමෙයි. එහෙම දෙයක් හොයන්න යන්න එපා හම්බ වෙන්නේ නැහැ. ක්‍රියාවක් සංඥා ඛණ්ඩේ සංඥා වල ගහගන්නවා. හඳුක හඳු විදිහට හදාගන්න පුළුවන් වෙකතු වෙන්නේ. අදත් එකතු කරනවා, ඒකත් එකතු කරනවා, දවස් තුන හතරක් යනකොට මෙන්න කුණු ඛණ්ඩක් එකතු වෙනවා. කොළ ඛණ්ඩක් එකතු වෙනවා. සුගාන සුගාන ටික එකතු කරොත් එක තැනකට අදත් ටිකක්, එකක් ටිකක් සතියකින් දෙකකින් ඛණ්ඩක් හැදිලා ඒකයි සංඥා සංකේතය කියන්නේ දිනපතා සතිපතා තත්පරයෙන් තත්පරේ එකතු කරමින් එකතු කරමින් යනවා. ඒකට කන්දක් වෙනවා. අත්දැකීම් කන්ද. ඒතර මේ කන්ද මේ කළු කන්ද සුදු වෙන්නේ නැහැ. ඒක සුදු පොලයක් දෙන්න දැක්ම කියන්නේ. දෙන්නේ මක්නිසාද මිනිස්සයා වැඩිපුර විශ්වාස කරන්නේ අතීතයේ නිසා වර්තමානයේ නෙවෙයි අතීතයේ තරම් විශ්වාස කරන්නේ වර්තමාන අනාගතේ කොහොමද විශ්වාස කරන්නේ මනුෂ්‍යයා එළි ගැලි ගැලි බැලි වහල් වී යටත් වීමේ තමන්ගේම අතීතේ අතීතේ තරම් අගහන දෙවිදේ තවත් නැහැ මේ මේ බව අවබෝධ කරගත්ත නැති හැම හිතක් හැම කෙනෙක්ම අදහන්නේ තමන්ගේ සංඥා තමන්ගේ කාරණා මාතක අත්දැකීම දෙවි කෙනෙක් විදියට අදහන දෙවි කෙනෙකුවත් එච්චර විශ්වාසයෙන් අදහන්නේ කවුරුද අතීතයේ දෙවි කෙනෙක් විදිහට අදහනවා ඉතින් අතීතයේ තියෙන වැඩි කුල කලු ලබනන් හදාගත්ත දීවස්තනන් අවලස්තනන වර්තමානයේ මනින්නේ කියන්නේ ඉතින් මේ වර්තමාන ලක්ෂණට බෑ අතීත අවලක්ෂණ විනිවිද ගොස් මේ ඇහැ මුල ගැහෙන. ඊට කලින්ම අර ලක්ෂණ ඇහැ ළඟට යන්න කලින්ම ඒ ලක්ෂණ ආලෝක කිරණයක් ඇහි සාක්ෂි තුලින් ඇතුල් වෙන්න කලින්ම මොකද වෙන්නේ? අර අවලක්ෂණ තිර විසින් අවලක්ෂණ නිවිද පතල විසින් ඒ අවලක්ෂණ බලාකුළු විසින් එහාට මෙහාට ආලෝක කියන නමල විකෘති කරලා දානවා. විකෘති කරලා දැම්මහම සම්පූර්ණ විකෘති රූපයක් තියෙනවා. එතකොට දැන් බලන්න ආලෝකය යන වේගයේ තියෙන ඒ වේගය කියන්නේ කිසි දෙයක් තාම හදලා නැහැ මිනිස්සුන්ට හදන්න බැරි වුණා. පරිම වේගය යන තියෙනවා. සවාදහමේදී ආලෝකයේ ඊට පෙරිය වේගවත් මේ අතීත සංඥා ඇවිල්ලා මේ කරන විකාශය මේ හිත කරන විකාශය ඊට වැඩි වේගයෙන් කරන්නේ ඊට ආලෝකයේ වේගයට වැඩි වේගය ආලෝකයේ වේගයට අඩු වේගයක් නම් හිතේ තියෙන ඇත්තටම තියෙන දේ අපිට තේරෙනවා දෙන්නාට පස්සේ තමයි හිතට පුළුවන් වෙන්නේ ඒ දේ වෙනස් කරන්න නමුත් එහෙම නෙමෙයි අපිට තේින්නේන තේින්නේන තරණ දෙයක් තේින්නේම අතීතයේ විදිහින් අර්ථ දක්වන දෙයක් තේින්නේම අතීතයේ විදිහින් හොඳයි හෝ නරකයි කියන දෙයක් ඉතින් එහෙමනම් එහෙමනම් බලන්න ආලෝකයේ වේගයට වැඩිය මේ මානසික වේගය වැඩි අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ ඒ වේගය කොහොම වුණත් කරයන් මිත්‍රෝනි එතකොට මේ තේරෙන්නේ අතීතයේ විසින් අදපු ලෝකයක් නෙවෙයි වර්තමානයේ තියෙන ලෝකයක් නෙවෙයි ඒතර ලෝකය හදන්නේ කවුද? ලෝකය හදන්නේ අපේ ඔළුව. ලෝකය හදන්නේ අපේ මනස. හිත. එයා හදන ලෝකේ තමයි ඇත්තට වෙන්නේ. එයා හදන ලෝකේ තමයි ඉවට කියන්නේ රස බලන්න කියන්නේ. එයා හදන ශබ්ද තමයි කනට කියන්නේ අහන්න කියන්නේ. දැන් එතකොට මේකට තමයි සියල්ල කියා දහම කියන්නේ මොනවද සියල්ල සියල්ල කියන්නේ මොකද්ද සබ්බ සබ්බ කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ සියල්ල කියන්නේ වේන රූප ඇයෙන ශබ්ද දැනෙන රස පරස සුවඳ සහ මෙන්න සියල්ල හයයි. සියල්ල කියන්නේ කොටස් හයකට හයක එකතුවක. ඒ පිට මොනවද කියනවද නැද්ද කවුරුවත් දන්නේ නැහැ හොයාගන්නත් නැහැ. දැන් උඩ මේව හදන්නේ කවුද? ශබ්ද හදන්නේ පෙර නෙමෙයි. පෙරේකට බෑ ශබ්දයක් හදන්නේ. ශබ්දය හදන්නේ අන්න අතීත මනස. ඒ ඇහෙන ශබ්ද තරංගයක් එන්න පුළුවන් කරලන්නට. ඒ වෙනවා. හැබැයි ඒ අහුලේ මොකද්ද? ඒ හොඳේ ලක්ෂණද? මිහිරිද, අමිහිරිද, මිහිරිදයක්ද මේ ඇහෙන්නේ අමිහිරිදයක්ද? අන්න ඒ හදන්නේ කවුද? මිහිර හදන්නේ කවුද? අමිහිර හදන්නේ කවුද? මිහිරි ශබ්දය, අමිහිරි ශබ්දය හදන්නේ කවුද? එකම ගීතය, එකම සංගීතය, එකම වාදනය. ආල බලන්න දෙදෙනෙකුගේ ආල බලන්න දහස් හලොත් දෙන්නේ මිහිරිද අමිහිරිද ලක්ෂණද අවලක්ෂණද ආමිට පුළුවන්ද සංකල්පද නැද්ද ලැබෙන්නේ ඒක උත්තරයක් කෙනෙකුට සංකල්ප කර්ණ රසායන ගීතයක් ඇහෙන විට තවත් කෙනෙකුට කොහොමත් නාමයක බැරි ගීතයක් ඇහෙන්නේ තව කෙනෙක් කියයි මේ ගීතයක් මේ සංකල්ප ගීතය දීර්ඝ ගීතය අන්න හදාගන්න ඒ හිත හදාගන්න සංකල්ප දීපේ තමයි සංවේදයට කියන්නේ අහන්න කියලා. හිත හදාගන්න දීරත් දීපේ තමයි සංවේදයට අහන්න වෙන්නේ. ඔය කිසිම ගීතයක් බාහිර පුද්ගලෙක් හදලා නැහැ. ගීත රචකයන්, සංගීත රචකයන් ඒකද රචනය ඒකද රචනය කියන්නේ ඔය අපිට ඇහෙන කිසිම ගීතයක නිර්මාතෘ මේ කවුරුවත් නෙමෙයි අපේ අපේ කනකෑමත් ඒකයි අම්ම කෙනෙක් බොහෝම ඕනකමින් මහන්සි වෙලා කලින් පොලෙන් බඩු අරගෙන කවුරු හරි අම්මහල් තාත්තහල් පහාරියාව හරි අවුරු හරි සාමිසුස්සය හරි ගෙනල්ලා පෝදලා අපලා කොටලා ඒකට දාන්න කියන දන්න හැම රසකාරකයක්ම එකතු කරේ නානාස්කාර ආකාරයෙන් රසවත් ඒ වෙන කෙනා දන්න විදිහට වෙන කෙනා විශ්වාස කරන විදිහට රසවත්ෝ කියනවා හැබැයි ඒ වූ පමණින් ඒ හා ආහාරය රසවත් වන්නේ නැහැ. ආහාරය ගන්න කෙනා ආහාරය අනුභව කරන කෙනා එයා අතීතයෙන් එකතු කරනවා රසකාරය. අර ආහාරය. ඒතර අන්තිමට ආහාර ගන්න කෙනා තමයි ආහාරය රස කරගන්නේ. එයාගේ තියෙන රසකාරක මේකට එකතු කරනවා. ඒක කොහෙන්ද ඒ රසකාරය? කොහෙවත් ගබඩා වෙලා නැහැ. අපි අභ්‍යන්තරයේ රසකාරක ගබඩාවක් නැහැ. තුනහ ගබඩාවක්, මිනිස් ගබඩාවක් එහෙම නැහැ. ඒ මනස, ඒ මනස රසවත් නම් අන්න කන ආහාරයෙන් රසවත්. ඒ මනස නිරතනම් මනස පිළිතුරු වෙලා නම් ආහාරය භෞතික වශයෙන් කොපමණ නැවුම් වුණත් ඒ නැවුම් බව විඳින්නේ නැමේ නැවුම් ආහාරයක් නෙවෙයි පිළුණු මනසට හඬ වෙන්නේ කවදාවත් පිළුණු මනසකට නැවුම් ආහාරයක් රස විඳින්න ලැබෙන්නේ අමිහිරි මනසකට ආහාරයක රසයේ විඳින්න ලැබෙන්නේ ආහාරයක රසවත් බව අත්දකින්න ලැබෙන්නේ මනස නිරසනයි ඒතර මනස නීරස නම් මනස අමීජිත නම් සම්මීජේ නෙමෙයි කිසිම දෙයක රසයක් විඳින්න ලැබෙන්නේ නැහැ. නීරස විඳින්න බෑ. මොන සරයෙන් කිව්වත් මොන සංගීත භාණ්ඩේ වාදනය කළා කොපමණ සුමිහිරි විදිහට ගායනා කළා අමිහිරි මනසක් මිහිරි කරන්න බෑ. ඇහෙන් දැනෙන අමිහිරි කොපමණ ආභරණ වලින් සැරසුවා කොපමණ හැඩගැන්වුවා අවලස්සන හිතට ලස්සන රූපයක් දෙන්නේ හිත ටිකක් හරි ලස්සන වුණොත් තමයි ලස්සන රූප පේන්නේ හිත යාන්තම් හරි විවුරු වුණොත් තමයි විවුරු ස්වර ඇහෙන්නේ හිත ටිකක් හරි රසවත් නම් තමයි ආහාරයේ රසයේ රසවත් ආහාර ගන්න පුළුවන්. ඉතින් මේ කාරණය මෙහෙම නිසා තමයි සියල්ල කියන්නේ ඔය ටික. ඒකෝ සියල්ල හදන්නේ කවුද මනස? හිත තමයි ඔය සියල්ල හදන්නේ. ලෝකේ කියන්නේ ඒ ටිකට ඒ පිට ලෝකයක් නෑ. ඒකට මනස් දෙකක් හදන්නේ ලෝක දෙකක්. මනස් දෙකක් හදන්නේ ඒ දෙකක් ඒ තමන් වන ඒ කෝපය හදාගන්නේ තමන්ගේම මනස ඒක ඒ කවුරුවත් නෙමෙයි කිසි කෙනෙක් නෙමෙයි ඒ කෝපය හදන්නේ බොන කෙනායි හදාගන්නේ කන කෙනායි ඒ ආහාරය හදාගන්නේ අවසාන වශයෙන් අවසාන නිමාව මනසයි කරන්නේ ඕනම දේ දෙන්න දේ පැහැදිලි දේ සුවඳ පරිශ මතක් කරගෙන මේ හැම දෙයකම අවසාන නිර්මාතෘ මනස. ඊට මෙහා කෑලි කෑලි හදා දෙන්න පුළුවන් ඔය අනුමාන ෆැක්ටරි එක වගේ කර්මාන්තශාලාවකට ගමන. කෑලි කෑලි කේක් කියලා හදනවා. හැබැයි එහෙම ඇවිල්ලා අන්තිම කෙනෙක් ඉන්නවා මේ ටික ඔක්කොම එකට එකතු කරලා හදනවා. ඉතින් එයා ගන්න විදිහ තමයි එකතු කරන්නේ. අර කොච්චර ලක්ෂණ අනිත්‍යය හරියට කෑලි ඇතමුද නැතුව නිමා කළ මේ සියල්ල එකතු කර අවසාන නිමාව කරන කෙනා ඒ දක්ෂතාවයේ හෝ අදක්ෂතාවයේ බලපානවා ඒ ඇඳුමේ අවසාන නිමාව. අවසාන නිමාත්‍රු තමයි මනස. ඊට එහා නිමාත්‍රු වෙන ඕන තරම්. දෙවියෝ ඉන්නත් පුළුවන්, විද්‍යාව කියනත් පුළුවන්, ස්වභාවය කියනත් පුළුවන්. සූපවේදී ඉන්නත් පුළුවන්. සංඥා කියන්නේ හිතක් තුන දක්ෂින උදාහය කියන්නේ දක්ෂින උදාහය සිතුවම් විශ්වාසකෝයි කෑලි කෑලි හදන්න මේ කෑලි කෑලි හදපු පිට ඔන්න අපේ ඇහැළඟට ගෙනල්ලා දෙනකොට දිව ළඟට ගෙනල්ලා දෙනකොට මේ දිව ළඟට එනකල් ආහාරයේ සම්පූර්ණයෙන් නිමා වෙලා නැහැ ඇහැ ළඟට එන්නේ කිසිම චිත්‍රපටියක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය වෙලා නැහැ අවසාන නිෂ්පාදනය කරන්නේ මනස බලන කොටයි ගීතයක් සංගීතයක් ඒ කියන්නේ අවුරුදු ගාණක් ඒ ඇත්තෝ ඒ සංගමණයක් ඒ උපරා එකක් පුරුදු වෙනවා ඇත්තටම හැබැයි කොම් පුරුදු වෙලා අන්තිමට ඒ වාදනය කරනකොට ගායනය කරනකොට අන්න අපේ මනසයි ගිහිලා ඒ සියල්ල එකතු කරලා එයක් තෑල්ලක් දාලා ඒකට ඒ නිර්මාණය නිමා කරන්නේ එතන ක්‍රියාපදේ තමයි මේ තියෙන්නේ ලස්සනද අවලස්සනද කැටද දී රසද රසද සුදුද කළුද ඒ තීරණය වෙන්නේ අවසාන නිර්මාත්‍ර වන මනසාගේ පුත්‍රයාගේ වෙන කවුරුවත් අතේ නෙමෙයි. දැන් මේ කාරණේ දන්නේ නැති පුත්‍රයා මේ කාරණේ අවබෝධ කරගත්තේ නැති කියලා හැමදේම ලෝකයක් එක්ක සරණ කරනවා. ගන්න බෑන ආහාර පිළින කෙනෙක් එක්ක කතා කරනවා. චෝදනා කරනවා. කිසිම ලෝකේ රක්කාරකයක් නැහැ. විවිධ වූ කෘතිම රක්කාරකාර හදා හදා යනවා. ස්වභාවික රක්කාරකක් තියෙනවා. කෘතිම රක්කාරකක් තියෙනවා. ස්වභාවික රක්කාරක. ආහාරයෙන් රක් කරන්න ස්වභාවික ගාන රක්කාරක තියෙනවා. නම් පිටට පිටවලින් පටන් ගන්න. ඒගොල්ලෝ කෘතිම රක්කාරකක් තියෙනවා. මේ ලෝක ස්වභාවික කිසිම රසකාරකයක් නැහැ මෙතේ හොයාගෙන ප්‍රතිපස්ථාන කියක් මෙලේ හදලත් නැහැ මානසික සතුටක් කරන්න පුළුවන්. ඒ සියල්ල දැම්මත් ඒ මානස නීරසනම් ඒ ආහාර නීරසනම් මේ නීරස මානස හැමදේම සත්‍ය හොයාගෙන ලෝකයක් එක්ක ලොකු සතනක් කරනවා. අමීහිරි මානස හැමදේම මිහිර හොයාගෙන මේ කාන්ත කරපු සදනක් අවලක්ෂ මනස හැමදේම දෙකත් එක්ක මේ පේන ලෝකේ ලස්සන කරගලපු සදනක් හැබැයි යා දන්නේ එයයි මේ ලෝකේ අවලක්ෂ නැති කියා ඒ දැනට දන්නේ තමනුයි මේ ලෝකේ අමිහිරි කලේ කියා දීරස්ස කලේ කියා එතකොට මේ තමන්ම නොදකින ගතිය තමයි මෝඩකම කියන්නේ. එතන මේ මෝඩකම හැමදේම ලෝකයේත් එක සටහන් කරනවා. ලෝකයේත් එක සටහන් කරන්නේ කවුද? මෝඩකම. මෝඩකම කලේම ලෝකයේත් එක සටහන. ඒත් මොකක්ද මෝඩකම? මේ ලෝකේ කියන්නේ තමන් හදපු එකක් කියන එක මෝඩකම දන්නේ. ඒ තමයි මෝහය. ඒ තමයි අවිද්‍යාව. මේ පිට හැදුවේ මමයි කියන කාරණේ නොදන්නා තමයි මෝඩකම. මේ අවිහිර ඇතුලේ මමයි කියන කාරණේ අවබෝධ නොකර ගැනීමයි මෝඩකම. තමන්ව අවබෝධ කරගන්නවා කියන්නේ පොතක් කියවීම නෙවෙයි තමන්ව අවබෝධ කරගන්නවා කියන්නේ ගාථාවක් සූත්‍රයක් නඩපාඩම් කර ගැනීම නෙවෙයි මේක අවබෝධ කරගන්න ඕනේ. මමයි මගේ ලෝකය හදාගන්නේ කවුරුවත් නෙමෙයි. මමයි මගේ දුක හදන්නේ. මමයි මගේ සැප හදන්නේ. වෙන කවුරුවත් නෙමෙයි. වෙන කාටවත් බෑ. පුළුවන් කම තියාගෙන හදන්න නැතුව ඉන්නව නෙමෙයි. කිසි කෙනෙකුට බෑ. ඒ කෙරෙන්නේ කරන්නේ මනස විතරමයි මනස පමණයි. එතකොට කල්‍යාණ මිත්‍රවරුනි අපට පේන්නේ අප බලන ලෝකෙ අපට ඇහෙන්නේ අප අසන ලෝකෙ ඇහෙන ශබ්ද අපි අහනවා නෙවෙයි අප අහන ශබ්දයි අපට ඇහෙන්නේ මේ ඇලෙන්නේ යම් පිළි එහා මෙහා පොඩ්ඩක් එහා මෙහා මුල් නිසා මේ කියන වාක්‍ය සමහර විට මේ වාක්‍ය වෙනසක් වැටෙනවා මේක පුළා නම් හරියට තේරුම් ගන්න. පේන ලෝකේ අපි බලනවා නෙවෙයි. ඇහෙන ලෝකේ අපි අහනවා නෙවෙයි. අපි අහන ලෝකයයි අපිට ඇහෙන්නේ. අපි බලන ලෝකයයි අපට පෙනෙන්නේ. අපි අදාගත් ආහාරය අප දීරත්ත ආහාරයි අප කන්නේ. දීරත්ත දානවා මනස අර අම්මාරි තාත්තාරි මාර්යාවරි ස්වාමීන් වහන්සේ ජීවිතේ ජීවිතාවක් විකුටේ කවුරු හරි අපමණ මහන්සි වෙලා හදන ආහාරයේ සියල්ල දාන ඒකට නීරස එකතු කරනවා මනස. මේ මනස එකතු කරන නීරස බිඳුවක්. ඒ බිඳුවකට පුළුවන් අර සමස්ත රසවත් ආහාරයම නීරස කරන්න. ඒ වගේම මනසට පුළුවන් මනස රසවත් නම් මනස ලක්ෂණ නම් කුංචි රකින් විදක් දැම්මොත් අර ආහාරයේ තියෙන ලොකු දී රසක් තිබුණත් ඒ දී රස නැතිලා යන්න කබල ගන්න පුළුවන්. මේ මේ හැකියාව තමයි භාවනාවෙන් අපි දිනු කරන්නේ. ඒතර භාවනාව කියන්නේ මොකක්ද? ලෝකය තමන්ට ඕන විදිහට බලන්න පුළුවන්. ලෝකය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි තමන් හදාගන්න දෙයක්. ඒක බලනවා මේ පැත්තෙන් අර පැත්තෙන් එකම දේ බලන්න. මා ඉදිරියේ සිටින එකක් මට තේරෙන විදිහේ මේ තවත් පැත්තකින් බලන කෙනෙකුට තේරෙන පිටුපසින් බලන කෙනෙකුට ඒ විදිහට නෙමෙයි තේරෙන්නේ එතකොට මට පේන විදිහට ලෝකයේ යමක් පේන්නේ මට විතරයි. මා මගේ ළඟින්ම ඉන්න කෙනාට උනත් ඒ දේම පේන්නේ තව අන්තක කීපයක් වෙනස් වෙලා. මා දකින අන්තකේට මා දකින කෝණයට යමක් දෙන්නේ මට විතරයි. එතකොට මා නොදකින කෝණවලට සහ වෙන වෙන අන්තකවලට අන් හැම දිනකටම තියෙන තව වෙනස් වූ අන්තක 359 ඒ දේම දකිනවා මම එක්කෙනෙක් විතරයි ඒක අන්තකයකින් ලෝකේ දකින කෙනෙක් විතරයි මම මට 360ම කිසිම දෙයක් බලන්නත් බෑ වෙන්නේ නැහැ. මේ අංශකයට තියෙන්නේ මායතන සිදුවන්නේ මායේ ඒ කෝණයෙන් බලන නිසා. ඕනම කාරණයක් අපිට ඒ විදිහට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ දේ තවන්තකේකින් තවත් අන්තයකින් අනිත්‍යයට පේනවා අනිත්‍යය බලනවා. ඉතින් විරුද්ධ වෙන්න වාද කරන්න, විවාද කරන්න, අරගල කරන්න අනිත්‍යය යටහත් කරගන්න දෙයක් නෑ. වාදයක් නෑ මේ කාරණේ අවබෝධ වුණොත් ලෝකයේ හදන්නේ මනසයි කියන කාරණේ අවබෝධ වුණොත් කවුරුවත් එක්ක වාදයක් නෑ. විවාද නැති තැන, ගැටුම් නැති තැන සටන් නැති තැන සාමයේ තියෙන තැන ඒ නිසා පළවෙනි කාරණය පළවෙනිම කාරණය මොකක්ද කවුරුවත් නෙවෙයි මාර්ග කැදෙන්නේ ලෝකයේ විශ්වයේ නෙවෙයි මාර්ග කැදෙන්නේ මමයි ලෝකයේ ඇදී මමයි ලෝකයේ හදන්නේ ලෝකයේ කියලා යම් තාක් දේ කියනවා ඒ සියල්ලම හදන්නේ මමයි. අත්දකින්නා විසිනුයි අත්දැකීම හදන්නේ. අත්දකින්නේ නැති තැනක අත්දැකීමක් නැහැ. කල්‍යාණ මිත්‍රවරුනි. ඒතකොට මේ කාරණේ ටිකක් මේ අභිධර්මයේ වගේ දෙන්න පුළුවන්. නමුත් අපේ බොහෝ වූ ප්‍රශ්න හරල කරන්නට මේ අභිධර්මීය ඒ අභිධර්මයක් නෙමෙයි අභිධර්මයක් නම් ඒ අභිධර්මය උදව් කරගන්න කිව්වා. බලන විදිය වෙනස් කරන්න, අහන විදිය වෙනස් කරන්න. ඇහෙන දේ වෙනස් වෙනවා. පේන දේ වෙනස් වෙනවා. භුක්ති විඳින දේ වෙනස් වෙනවා. ඒ භෞතික ලෝකයේ එහෙම තියෙන්නේ. එතන ප්‍රශ්නයක් නැහැ. මොකද භෞතික ලෝකයේ කියලා දෙයක් නැහැ. මොකද්ද මේ වෙනස් කරන්න හදන්නේ? ඒ නිසා ඉතාම වැදගත්ම ප්‍රකාශය ධර්ම ඉදිරිපත් කරනවා. නැති කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පතාගෝ විසත්තකාම දික්ඛන්ති චිත්‍රානි තථේව ලෝකේ අනිත්‍ය දීරා විනයන්ති ඡන්දා මේ ලක්ෂණ කියලා කියන්නේ ලෝකේ කියන දෙයක් නෙමෙයි. ඒ මිනිස්සෙගේ හිතේ හැදෙන සංකල්පයක් විතරයි. විචිත්‍රත්වයේ කියන්නේ ලෝකේ කියන දෙයක් නෙමෙයි. ඒ සිතට තියෙන ඇලීමක් විතරයි. නදී කාමායාන චිත්‍රානි ලෝකේ අපි හිතනවා මේ ලෝකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කාමයේ කියන එක විචිත්තත්වයේ කියන එක ලක්ෂණ රසවත් බව මේවා ඔක්කොම ලෝකේ කියන දේවල් කියන්නේ නැහැ ඒවා ලෝකේ නෙමෙයි කියන්නේ ඒ කියන්නේ සිතක සංකල්පයක් ඇතුලේ සංකල්පයක් සංකප්ප රාගෝ පුරිසත්ත කාමෝ. ඒතර දැන් මෙතන කියන්නේ කාරණා දෙකක් කියනවා. එකක් තමයි මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ විවිධත්වය අප කලින් කතා කරන්නේ මේ විවිධත්වය කියන්නේ. ඒ ඒක තියෙන්නේ කොහෙද? ඊළඟට අපි හිතන මේ ලෝකයේ විචිත්‍ර නිසා අපි ඒකට ආස කරනවා. නැත්නම් ඒක නෙවෙයි අපි ආස කරන නිසායි ලෝකයේ විචිත්‍ර විදිහට පේන්නේ. ලෝකයේ අවලක්ෂණ විදිහට මේන්නේ අපි ලෝකයට ද්වේෂ කරනකොට. ඒ හිම අනිත්‍යයි. අවලක්ෂණ ලෝකයක් වෙන්නේ ලෝකයට ද්වේෂ කරන කෙනාට. ඒකට විචිත්‍ර ලෝකයක් වෙන්නේ ලෝකයට ඇලෙන කෙනාට. ඇලෙන කෙනාටයි ලස්සනක් වෙන්නේ. ජීවිතයකට ඇලුනොත් ඒ ඇලෙන කෙනාට තමයි ඒ ජීවිතේ රසවත්. හැමෝටම නෙමෙයි. ගායකයට ඇලුනොත් පදරචකයට ඇලුනොත් සංගීතඥයට ඇලුනොත් ඒ ඇලුණු කෙනාට ඒ ගීතේ රසවත් ලස්සනයි. ගායකයෙක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කැමති නැත්නම් අකමැති නම් ගීතේ ලියපු කෙනාට කැමති නැත්නම් ගීතේ ගැන අදර්ශනය කළ කෙනාට කැමති නැත්නම් කවිය ලියපු කෙනාට අකමැති නම් සංගීත සංයෝජකයාට අකමැති නම් අවලක්ෂණ කිහිපයක් ඇහෙන්නේ. ලක්ෂණ කියන්නේ ඇලුණු හිතකින් හදන දෙයක්. අවලක්ෂණ කියන්නේ ගැටුණු හිතකින් හදන දෙයක්. අපි ලක්ෂණ කියන්නේ ඇලිලා ආහාරයක ඇලිලා තමයි අපි කියන්නේ. ඒකට ආස කරලා තමයි කියන්නේ මේක රහයි. රහණය කියන්නේ ගැටිලා තියෙන දේ නෙමෙයි කියන්නේ. ඇලුනෙත් නැති ගැටුනෙත් නැති කෙනා තරහකුත් නැහැ, නීරසකුත් නැහැ, අනුගෙන් ඔළුවෙන් දා. ඔළුවෙන් දාපු ලක්ෂණකුත් නැහැ, අවලක්ෂණකුත් නැහැ. එහෙම කෙනා තමයි ඇතිසැටිය පේනවා කියන්නේ. අනිත් හැමෝටම පේන්නේ තමන් විසින් එතෙන්ට දාන ප්‍රක්ෂේපණය තමයි කියන්නේ. ඒ නිසා ඇත්තට දකින්නට නම් මේ දෙක අඩු කරගන්න ඇලීමයි ගැටීමයි. ඉතින් මේ බව දන්න කෙනා සිද්ධාන්ති චිත්තානි තථේව ලෝකේ ලෝකේ කියලා දෙයක් කියනවා නම් ඒක පොඩි දෙයක් හරි. ඒක හදගන්න කියන්නේ කතා කරලා සිද්ධාන්ති චිත්තානි තථේව ලෝකේ ඒ විවිධ වූ ලෝකයක් තියෙනවා නම් විචිත්‍ර වූ ලෝකයක් නැත්නම් ඒක තිබුණා. අභිත්‍ය ක්‍රීඩාවෙන් ඡන්දක් මේ ලෝකේ වෙනස් කරන්න නැත්නම් මේ ලෝකේ ලක්ෂණ කරන්න නැත්නම් මේ ලෝකේ හදන්න අවලක්ෂණ කරන්න මේ මොනවට හරි කියන පෙළඹවීම ඒ පෙළඹවීමේ තැනත්තා අතහැරලා දානවා අභිත්‍ය ක්‍රීඩාවෙන් ඡන්දක් ඒ තැනත්තා යමක් කරනවා ඒ කරන්නේ මේ ලෝකයේ වෙනස් වෙනස් කරන්න මේ ලෝකයේ නිසා මා දුක් විඳිනවා ඒ නිසා මේ ලෝකේ වෙනස් කළොත් මට දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ සිතිවිල්ල අයින් කරන්නයි උත්සාහ කරන්නේ. එහෙම කියන්න තමයි සිහිර කෙනෙක් කියන්නේ. අන්න අවබෝධ කරගත්ත කෙනෙක් කියන්නේ එහෙමයි. ඒ යමක් සත්‍යයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කල්යාණ මිත්‍රෝනි අපි ඒ දකින්න විදිහ මොන කෝණයෙන්ද අපි දකින්නේ මොන අංශකයෙන්ද දකින්නේ ඒ දේම තවත් අන්තකින් බලන කෙනාට දෙන්නේ වෙනස් දෙයක්. එක දෙයක් තාම වටිනා දෙයක්. ඒ තැනක් හරිම ලස්සනයි. ඒ ප්‍රදේශයේ වාරගන්න තියෙන හොඳම තැන. තාම රමණීය තැනක් දේශපොලේ හොඳයි හැම සාතු බලක්ම තියෙන තැනක් ප්‍රතිරූපයක හදපු ලස්සන දෙයක් වටිනා දෙයක්. හැමෝම ඇවිත් සල්ලි වලට ගන්න ගන්නවා නම් සල්ලි කියන කෙනෙක්. විකුල් වෙන්නේ තාත්තගෙද. ඔය ඉස්සර වටිනවා. රජුරෝ පවා ඇවිත් තෙල්ලුවා. ඒත් විකුල් වෙන්නේ. ඉතින් මේ ගමේ හැමදෙනාම ප්‍රදේශයේ හැමදෙනා දා ආස කරනවා මේ ගෙට. මේ ගේ අයිති ඒ තාත්තා දරුවෝ තුමෙක් ඉන්නවා මේ තාත්තා. හරි වාසනාවන්තයි කියලා ගමන හිතනවා. ඔය මෙච්චර වටිනා සම්පතක්. කිතුණු ගානකට විකුණන්න පුළුවන් ගේ. දවසක් මේ තාත්තා වැඩ කරන ඉන්නකොට ගමේ කෙනෙක් දුවගෙන ඇවිල්ලා කිව්වා අන්න අර ගේ හදිස්සි බින්නකට අහුවෙලා තාත්තගේ පපුව දාලා කියන අර එළිය ඇවිල්ලා ඉන්නද වැඩි ජනට දුවගෙන කියන්නේ ගේ ඇවිල්ලා නිවන්ට බෑ නිවන්ට හිතන්නත් බෑ අර ලස්සන මාර්ගයේ පුර පුරා නැන්නේ දෙන්නකින් බැහැලකින් හිතන්න කොපමණ කම්පනයක් දැනෙන්න ඇද්ද කොපමණ දුකක් කොපමණ නිින්නක් ඇතුලේ ඇවිලෙන්න ඇද්ද ඊට මොහොතකට කලින් හිතේ වාසනාවන්ත කෙනා දැනෙන්න නැහැ මුළු ගමම කියන මහා වාසනාව නාතරේ පපුව ජර්මනා දරා ගන්න බැහැ ඒ වීණාවට එක දරුවේ දුවන් ඇවිල්ලා කිව්වා පුතේ තාත්තා දුක් වෙන්න එපා මේකේ විකුණුවා මම ඊයේ ඊයේ විකුණුවා කෙනෙක් මම විශාල ගානකට ගන්න කැමති ඒක කිව්වා විතරේ තාත්තා ලොකු සෑයුවා ලොකු සෑයුවා දැන් තාත්තා බලන් ඉන්නවා මේ ඉන්න දිහා දැන් තාත්තා නරඹන්නේ බවට කරකිනවා දැන් ඉස්සරහින් ඉන්න ඇතුලේ තාත්තා අර ඇවිල්ලා ගේ ඇතුලේ දැන් එළියෙන් දැක බලන් ඉන්නවා භෞතික වශයෙන් හිටියේ එකම තැන. නමුත් දැන් බලන විදිය වෙනස් ඉස්සෙල්ලා අයිතිකාරු විදිහට වැඩි. අයිතිකාරු විදියට ගින්න ඇතුළ පිච්චි පිච්චි. දැන් ප්‍රේක්ෂකේ කියලා. දැන් බලන්න අනුන්ගේ ගයක් ඇල්ලන එක නිසා. දැන් අර ගින්න නැහැ දැන් කිමයි අනුන්ගේ ඉන්නකොට දෙවිස්සා දුක නැවිලා කියනවා. ඒකත් මේ සම්පෝෂණේ ඉන්නේ අර ඊයේ දෙවිකුණක මිනිස්සයා, ගත්ත මිනිස්සයා ගන්න බෑ කියන්නේ. එහෙම ඇවිල්ලා ගියක් ගන්න බෑ කියන්නේ. දුෂ්කරලා කායයි කරුණා ආනෙත් දෙන්නේ දැන් ප්‍රේක්ෂකය නැහැ නරඹන්න නැහැ දැන් පිටින් කෙනෙක් මේ කතාව වගේ යනවා දුන්නේ සයිල කිව්වා එයා අද වෙනස් කරන මේ මේ තාත්තේ මම කතා කළා ඇවිලුණක් නැතත් ගියක් තිබුණක් නැතත් කියපුවත් වෙනස් කරන්නේ ගන්නවා කිව්වොත් ගන්නවා කිව්වොත් ඒක නායක තාත්තපත් වෙනවායි ප්‍රේක්ෂකයෙක්වත් දැන් පේන්නේ වෙනම චිත්‍රයක් ඉතින් බලන්න මොකද්ද මෙතන වෙනස් වෙන්නේ? භෞතික ලෝකේ වෙනස් වෙනාද එකම දේ. දෙන්නේ හැට එකම දේ නමුත් දැනෙන්නේ එක වෙලාවක තමන්ගේ දේ ඇවිදෙනවා, තව වෙලාවක තව කෙනෙක් ගියක් ඇවිදෙනවා. එක වෙලාවක මහා දින්නකින් පිච්චෙනවා අපායි දින්නට වැඩි වෙලකු අනිත් වෙලාවක ලස්සනට ගයක් පිච්චෙනවා බලාගෙන ඉන්නවා බොහොම චිත්‍රපටයේ දේවල් පිච්චෙනවා බලන්න සල්ලි දීලා ඉන්නේ. ඒ වගේ බලන්න මේක තමයි කියන්නේ චිත්තන්ති චිත්තානිමතේ ලෝකේ ලෝකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නේ හදාගන්නේ ඔළුව අර පේන දේ එක එක කෝණයෙන් බලලා භාවනාව කරන්නේ ඒකයි විපස්සනාවේ අපි ඊගොල්ලෝ මේ කතා කරගෙන යන්නේ විපස්සනා කරන ආකාරය යහ යහ කමිට ප්‍රශ්නයක් වෙනවද ප්‍රශ්නයක් වෙන්නේ ක්‍රම දෙකකින් වගේ ප්‍රකාශන කරලා ප්‍රශ්න හදාගන්නවා එක්කෝ දේශ කරලා ප්‍රශ්න හදාගන්න එක්කෝ කැමැති වෙලා ප්‍රශ්නයක් නැත්නම් අකමැති වෙලා ප්‍රශ්නයක්. ඒතර බලන්න මේ කැමැත්තේ මේ දිහා බැලීම විතරක් නෙමෙයි තව බලන්න පුළුවන් ආකාර තියෙනවා. අනිත් අය වෙන කෝණවලින් බලනවා. මා මේ කැමැත්තෙන් බලන දේ දිහා වෙනස් අය වෙනස් අය වෙනස් කෝණවලින් බලනවා. මා අකමැත්තෙන් බලන දේ දිහා තවත් බලන්න පුළුවන් ආකාරය අප්‍රමාණ කියන්නේ. අප්‍රමාණය. ප්‍රමාණයක් කරන්න බෑ හිතන්න පුළුවන් ආකාරය. එහි සීමාවක් නැහැ. එතන ඇයි අපි මේ දුක හදන අංශකයෙන් විතරක් ලෝකේ දිහා බලන්නේ. දුක හදන කටු කෝණයකින් සුළු කෝණයකින් විතරක් ලෝකය දිහා බලන්නේ. ඇයි ඒ කෝණය ඇතුළේ විතරක් ඉර වෙලා මේ කුංචි සුළු කෝණයක් ඇතුළේ ඉර වෙලා ඇයි අපි දුක් විඳි දුක් විඳි නැති කෝණ තියෙන දුක් විඳි නැති අන්තක වෙන තියෙන තමයි සම්මා දිට්ඨියට එන්න කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ දකින ආකාරය දකින කෝණය ඒ කෝණයෙන් බැලුවොත් දුකක් නැහැ ඒ කෝණයෙන් බැලුවොත් තේනවා දුක නිවන පාර ඕනම ගින්නක් නිවා ගන්න පුළුවන් පාර බලන් තේන්නේ සම්මා දිට්ඨියෙන් බැලුවොත් විතරයි. එහෙම නැත්නම් මොන කෝණයෙන් බැලුවත් වෙන තේන්නේ තව තවත් ඉරි ගන්නා වූ ලෝකයක්. නිවන් මඟ දකින්න සම්මා දිට්ඨිය තමයි. ඒක තමයි සම්මා දිට්ඨිය මුල් වෙන්නේ. කුලේජා සම්මාදිට්ඨිය කුලේජා පෙරටුව යන්නේ සම්මාදිට්ඨියයි. නිවැරදි දැකීමයි. නිවැරදි දැකීම ඇති කර ගැනීමත් විපස්සනාව. අපි බලන විදිහ කොහොමද? මොන දෘෂ්ටියෙන්ද බලන්නේ? ඒ දෘෂ්ටියෙන් බලනකොට මොනවද තියෙන්නේ? මොනවද ඇහෙන්නේ? මොනවද මතක් වෙන්නේ? ඒ මතක් වෙන්නේ අපි බලන දෘෂ්ටියට අනුව. ඒ අවබෝධ කරගන්න වර්තමානයේ අවබෝධ කරගන්න. ඒ වෙනස් කරන්න බලන්න. වෙනස් වූ ආකල්පයකින් වෙනස් වූ කෝණයකින් බලන්න හිතන්න. ආහාර ගන්න. එතකොට අත්දැකීම ලෝකයේ වෙනස් ඒ පුද්ගලයන් වෙනස් වෙනවා. අමනුත් වෙනස් වෙනවා. එතන මේ විදිහට පරිවේෂණයක් කරන් ගියොත් අන්න එක අන්තකයක් එක දෘෂ්ටියක් අපිට මුණ ගැහි මොනම දුකක්වත් නැහැ. කොහොම බැලුවත් දුකක් දෙන්නේ නැහැ. ඒ ඒ කෝණයෙන් බලනකොට මොනවා ඇහුණත් දුකක් නැහැ. මොනවා දැක්කත් දුකක් නැහැ. මොනවා හිතුණත් දුකක් නැහැ. අන්න ඒ කෝණේ හොයාගන්න. අපි ඉන්න කෝණේ අඳුනගන්න, අපි බලන කෝණේ අඳුනගන්න, ඒ කෝණේ නිසා විඳින දුක අඳුනගන්න. ඒක වෙනස් කරගෙන මේ වගේ ගැටෙන්න දුන්නේ ගැටෙන්න පුළුවන් බලනකොට අන්න ඒකාන්තයක් මුණ ගැහෙයි. ඒ විදිහට හිතනකොට විදියට බලනකොට විදියට මතක් කරනකොට තරහයි නැහැ. මේ විදියට මතක් කරනකොට තරහයි දෙයක් මේ විදියට මතක් කරනකොට තරහයි. බයෙන්නේ පසුතැවීමේ අන්නේ දුක එන්නේ නැති පසුතැවීම එන්නේ නැති බිය එන්නේ නැති කෝපේ නැති දෘෂ්ටිය හඳුනා ගන්න ඕනේ හඳුනා. ඒ හඳුනා ගැනීම තමයි ලස්සනා හොඳයි ටිකක් දෙන්න ලබනවා තමන් බලන්නේ ඉතින් මොන දෘෂ්ටියෙන් මොන අන්තයෙන්ද කියා හොයන විට තමන් බලන ආකාරයේ දෙස්ස බලන විට තමන් අස්තන ආකාරයේ දෙස්ස බලන විට ඒ අස්තන ආකාරයේ ශ්‍රවණය අවධානයෙන් පසු වන විට තමන් හිතන්නේ කෙසේදැයි සිතන විට